මුවන් පැලැස්ස 1964 වර්ෂයේදී විකාශනය ආරම්භ වූ සියලු දෙනා මාදරෙන් වැළඳගත් ගුවන්විදුලි නාට්‍ය ඔබගේ රසවින්දනය සඳහා ගැමි ජීවන සුවඳ වහනය වන මුවන් පැලැස්ස තවමත් හේන කුඹුර අමුණහා වැව්තලා සමග බැඳමින් දියුණුවේ අරුණැල්ලට පියමන් කරයි. දුක සැප අතරේ දෝලණය වන ගැමි ජන ජීවිතයෙන් උපුටාගත් ලේෂ මාත්‍ර විඤ්ඤාසයක් ගුවන් විදුලි ශ්‍රාවක ඔබ වෙනුවෙන් මුවන් පැලස්ස මුවන් පැලස්ස පරිශනාත්මක පිටපත ගුවන් විදුලියට රචනා කරන්නේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ලීල් අධිකාරී මුවන් පැලස්ස ගමේ කේන්ද්‍රීය චරිතය වූ ආරච්චිල සුදු ඒජන්ත උන්නාන්සේගේ ගෞරව සම්මානයට ලක් වූ පමණක් නොව මුවන් පැලස් ශ්‍රී ලංකාවේ තුඩ තුඩ දනන්ගෙන් කියවෙන යසෝරාවයක් ඇති ගැමි ගම්මානයක් බවට පත්විය. පාසල, පන්සල, ගොවි සමිති ආදී ගැටලු විසඳමින් ආරච්චිල ගම සංවර්ධනය කිරීමට දරන අප කැපවීම මුවන් පැලස ජනතාවගේ ජන සම්භාවනාවට පත්වන ආකාරය අද මුවන් පැලස ආඛ්‍යානෙන් රසවින්දනාත්මකව ඔබේ සමන් යොමුව සඳහා ගුවනට මෙසේ මුසු කෙරේ ඕනෑ කියන වෙලාවක වලව්වේ කිසිම කෙනෙක් නැහනේ කොච්චර කතා කළත් අනේ අම්මපා. හා ඇත්තට මේ බලු වල්ලෙක්වත් වලව්වේ නැද්ද හැබැයි ඈ? ආයිබෝන්ට මම මේ වත්තේ හිටියේ මේ බලුණයිට කූඩියෙන් එළියට පැනලානේ. මේක නෙවෙයි ඩිංගිරෝ දැන් ඔය උඹට සද්දයක් ඇහුනේ නැද්ද? කියාපන් සද්දයක්. ඔව් ඔව් ඇහුණා ඇහුණා ඇහුණා රාලා මේ ඇහුණා. ඇහුණානේ. ඈ ඇහුණා. ඈ මන් නිකන් ගැස්සිලා බිරන් තට්ටු වුණා තුවක්කු වෙඩිල්ල තමයි ආපුවම් පත්තු උනේ මේ තුවක්කු වෙඩිල්ලක්ම තමයි වැඩි ඈතකත් නෙවෙයි මාත් මේ ගැස්සිලා ගියා මේකනම් ඉතින් ආයේ වචන දෙකක් නෑ මැනිකේ ලයිසොන් නැති හොරතුවක්කුවක්ම වෙන්න ඕන කවුද ඉතින් ඔය අපේ රාලහමිටත් නොදන්වලා ඈ වහන් කොරාගෙන හොරතුවක්කු තියාගෙන ඉන්නේ <laughs> අනේ ඉතින් ඕක අහන්නත් දෙයක් අපේ මැනිකේ. කවුරුත් දන්නවා වෙඩික්කාරයා වෙඩික්කාරයා තියන තරමක් ලයිසොන් නැති හොරතුවක්කු තියාගෙන ඉන්නේ කවුද වෙඩික්කාරයා මිසක්වා වෙන මොකෙද්ද හ්ම් ඔව් ඔව් වෙඩික්කාරයා කියන එක එහෙම අනක් ගුණක් නැති අසමජ්ජාති එකෙක් බව ඇත්ත ඌ ළඟ තිබිච්ච ලයිසොන් නැති තුවක්කු මට ගෙනත් බාර දුන්නා. අනේ වෙඩික්කාරයා අපේ රාලාමිට එච්චරකට වහක් පීයක් ඇති මිනිහෙක්. ඔය කැඩිච්ච තුවක්කුවක් දෙකක් පෙන්නලා මන් සන්තකේට තියෙන හොරතුවක්කු මෙච්චරයි කියලා ඉතින් අපේ රාලාමේ රවට්ට ගන්නට ඇති. ඒක වෙන්න පුළුවන්. මිනිහා ඒ જાතිය මිනිහෙක් කාමනේ. උඹ නොදන්න දෙයට කටවහගෙන හිටපන් මිදින්ගිරෝ මෙන්නාන කට තියා කටපත් අදින්න උගේ ළඟ තිබිච්ච සේරෝම හොරතුවක් වූ ගත්තු බව දන්නේ මං විතරයි තේරුණාද මට කොකා පෙන්නන්ට වෙඩික්කාරයට බෑ හැබැයි ඉතින් අද මේ දැම්පත්තු වෙච්ච තුවක් වෙඩිල්ල නම් වෙඩික්කාරයා කරපු දෙයක් නම් ඉතින් ඉම්මනත අපේ රාලහාමි මොනවා කරන්නද? ඈ ඉන්මනතද ඉන්මනතද <laughs> ඉන්මනත ඔය මස්වැද්දට කරන දේවල් මන් දනි. මේ දැන් ඇහිච්ච තුවක්කු වෙඩිල්ල සෙල්ලමක් කියලා විතරක් නම් හිතන්ට එපාෝ. නෑ නෑ නෑ නෑ මේක සෙල්ලමක් නෙවෙයි මේක සෙල්ලමක් නෙවෙයි. ආණ්ඩුවේ තානාන්තර දරණ පුරදානියාට හොරෙන් ලයිසොන් නැති තුවක්කු ළඟ තියා ගැනීම තහනම්. ඒ විතරක්ද? මේ මහ දවාලි මා බැද්ද කැලේ සත්තු දඩයමත් මේට විරෝධී. මායේ ජන්ත උන්නාන්සට තමුන්ගේ හතුරෙක් බොරු කේලම් කියලා තමුන්ගේ රාජකාරියට කටුව ගහන්න හදනවද කවුද දන්නේ? ආහා කලබල වෙන්න කාරි නෑ මැනිකේ. විදිල්ලපත් උනේ කොහෙද? තුවක්කුව කාගේද? ලයිසොන් තියෙනවද නැද්ද? මේක මේ කැලෑසත්තු දඩේමක්ද? නැත්තම් අත්වරදීමක්ද? මේ සේරෝම කරුණු කාරණා අද ඉරගල වැටෙන්න මත්තෙන් මං හොයාගන්නවා. හොඳයි. හොඳයි අපේ රාලහම ඊට පස්සේ ඊට පස්සේ වැරදිකාරයා නම් හොක්ක තැලෙන්ට පාරක් දෙකක් දීලා දඬු කඳේ ගහලා පොළොසියට බාර දීලා උසාවි මාර්ගයෙන් දඬුවම් ලබා දෙනවා. නිවැරද්ද නම් නිදහස්. වැරද්ද නම් මහගෙදර ළඟින්ට හරි වැඩේ කම්මුතුයි. එහෙමනම් හොඳයි. මණිකේ සමහර දවස් තියෙනවා. මොකක් හරි නරක දෙයකින් පටන් ගත්තාම මුළු දවසම නරකයි. දිගටෝම නරකයි. දිගටෝම නරකයි. ඔව් ඉතින්. පහුගිය සතියේ දවසක උණු සන්තෑන්සේ තේම නෙවෙයි. වලව්වේ ගේට්ටුව ළඟ රතු වැස්සියනලා බාලම්මගේ මරලා තෝණියෙන් දවස පටන් ගත්තුවේ. හ්ම්? එදාම හරියට හෝරාවක් ගත වෙන්නත් කලින් බැද්දිරාලට නයාදස්ත කොලා ඒ ජර්මරි. ඒ ජර්මරේට දවස ඉවරයි. අද දවස පටන් ගත්තෙත් ඉතින් මේ භයානක තුවක්කු වෙඩි සද්දෙන් නෙවෙයි. මොනවා? වෙඩි සද්දකින්? ඔව් ඔව් ඔව්. ඒවා ඉතින් එහෙම තමයි. ඒවට ඉතින් ඔළුව අවුල් කරගෙන හරි බිරන් තට්ටු වෙලා හරි කර්ම දෝෂේ කියලා හරියන්නේ නෑ නෙවෙයි. එනේන හැටියට ගාවුළු වස්ස කියලා මූණ දෙන්න තමයි තියෙන්නේ. ජීවිතයට කියලා. හරියට හරි. හරියට හරි අපේ මණිකේ. ජීවිතයේ හැටි කියලා එනේන හැටියට මූණ දෙනවා. ඒක තමයි අද දවසේ හොඳම උපහරණය. මට මේ අද දවසේ තුවක්කු වෙඩිල්ල සම්බන්ධයෙන් සැක හිතෙන කීප දිනෙකම ඉන්නවා මැනිකේ. මේ කවුද පෙරාලා මේ? මට වෙදිකාර්යා සම්බන්ධයෙන් නම් ගැටලුවක් නැහැ. දැන් ඔය හොඳ මූණ පෙන්නගෙන හිටියට කෝරලයා මට බොහොම සැකයි මණිකේ. ඔව්. පස්සර මල්ලිගේ ළඟ නෑදෑ කොමයි සහකාර ඒජන්ත කොමයි හන්දා. දැන් ටිකක් ඔය හොඳ මූණ පෙන්නගෙන තරමක් මේ හිස පහත් කරගෙන හිටියට මොකද කෝරල උන්නහෙන් මට හිත යටින් බොහොම තරහයි. අපෝ කෝරාලද? ජම්ම වෛරක්කාරී. මිනිහයි තිම්මා බැද්ද කැලේ කංශවවන්ටයි, දඩමස් කන්ටයි කොපවණක් තන් ලැයිසොන් නැති හොරතුවක් තියාගෙන ඉන්නවා. <laughs> මිනිහාගේ කංශහේන් වල තිබිලා ඔය වෙදිකාර්යාම හොරතුවක්කු හතරක් පහක්ම මට ගෙනත් දීලා තියෙනවා. එහෙමනම් ඉතින් දැනටත් මිනිහා ළඟ හොරතුවක්කු 10ක්වත් තියෙන්න ඕන. මට නම් හිතෙනවා අද උදෙත් සතෙක්ට ගිනි බින්දින්ට ඇත්තේ කෝරාලම තමයි. අද උදේ වෙඩි ශබ්දයේ කෝරාලගේ තුවක්කුවකින් නෙවෙයි නං ඊළඟට මට හැට මිනිහා මැනිකේ. හපයා නැත්තම් හබ්බණ්ඩක. ආ නහරියා. මිනිහාගේ වැඩේ මොය කැලෑවට වැදිලා දඩ මස්ම කකා ඉන්නේ එකමයි. හොඳයි අපි බලමු එහෙනම් හොරා කවුද කියලා. අද ඉර ගල වැටෙන්න කලින් ඕන් එහෙනම් පණිවුඩේ වලව්වටම එනවා. හොඳයි හොඳයි. අපි බලමුකෝ. Thank you. ආමිනේ ආමිනේ වැහි අල්ලක් දෙකක් දවස් දෙකකට වැටුණා විතරමයි පේනවා නේද බතල වැල් ටික හැදිලා තියෙන රංගේ එහෙම තමයි ඔය බතල කියන જાතියේ හැටි ඕන් ඔය මේ ඔන්න ඔය පිහිය මට මෙහාට දෙන්න ආ මේ බතල වැල් කපන්න නම් මැනිකේ මං කපන්නම් ඉතින් බතල වැල යාන් වෙන්ට තව දුරට බිම ඉඩ තියෙනවා නම් වැල යට වෙන්න පස් දමන්න ඕනේ. හොඳයි. වැල ලියලා තිබුණත් බිම ඉඩ නැත්තම් ඒ තැන් වලින් ওই බතල වැල් ටික කපලා ඒ කියන්නේ අඩි දෙකට දෙකහමාරකට කෑලි කපලා බිම ඉඩ තියෙන තැන් වල පසට යට කරන්න ඕනේ. හොඳයි හොඳයි. මේ හාමිනේ යන්න වෙදනාම එනවා. හරි. හැබැයි නෙන්න. ඔහෙ පරය අද අපේ මැන්නිකේ ගෝලයාත් අල්ලගෙන බතලවත් වැඩ වගේ ඈ මේක මේ නිකමට වැල්යන් වෙනේම මාමා සුදුසු විදිහට පසට යට කරනවා. හ්ම්. <laughs> ගොඩාක් දිගට මේ යාන් වෙච්ච බතලවැල් වෙනමම කෑලි කපලා ඊට තියෙන තැන්වල පසට යට කරනවා. ඒක හොඳයි. ඒක හොඳයි. පොඩි පොඩි වැඩ මාමා. අපේ රාලහා මේ වලව්වේ ඉන්නවද වැඩක්ද? ආ ඉන්නවා මාමා. මාමා යන්ට ඇතුළට. බාලා මහා සාද්දේ තබුරනවා. ඒ රාලහා මේ පෙරාලාමේ ඉන්නවද? <coughs> ආ මාමා එන්ට එන්ට එන්ට මේ බල්ලා බලු කූඩුවේ කූඩුව වහලා <laughs> මේ එන්ට එන්ට <coughs> මම මේ විදමාමා එනකල්ම තමයි හිටියේ. ඒ මොකද අපි කිව්වනම් බලන්න. මේ මුවන් පැලැස්ස ගමේ දියුණුවට අපි දෙන්නට බොහෝම දේවල් කතා කරගන්න තියෙනවා මාමා. ඇත්ත ඇත්ත. අවනඩු පැත්ත නොහොඳ නොකඩු පැත්ත එහෙනම් ගමේ තියෙන මේ දෙපැත්ත මහදන එක තමයි ඉතින් අපේ වගකීම. ඔව් ඔව්. යුතුයකම. හරි හරි ඔව් ඔයක හරි. මේ දැන් මේ එතකොට මොකද සොබණී අපට කියන්නේ? ආ සොබණී කියන්නේ මේ තමන්ගේ දුව බණ්ඩරි. ඔව්. මේ මිනි මරුවගෙන් ධාමරික වෙදිකාරයාගෙන් බේරා දෙන්න කියලා තමයි. ආ හරි හරි හරි. මට තියෙන බලතල අනුව නුවර මූලස්ථාන පොලෝසියේ උපදෙස් පිට විධිකාරයාට නීතියෙන් විසඳීම් දෙකකට අඩුව ක්‍රියා කරන්නට සිද්ධ වෙනවා. ඔව් ඔව් ඔව්. පළමු ක්‍රමේ නම් ඔය පැහැරගත් ගෑනු දරුවා ගමේ ප්‍රභූන් ඉදිරිපිට මවට බාරදී නැවත මෙබඳු වැරදි නොකරන බවට මවගෙන් සමාව ලබාගෙන පොලෝසියේ පොතක සටහන් තබලා තමා පොලෝසියේ සුපරීක්ෂාව යටතේ ජීවත් වීම ආගියතහ තමයි පළවෙනි ක්‍රමය ඒක හොම දෙවෙනි ක්‍රමය පළමු විසඳීමට වැරදිකරු කැමති නොවේ නම් වැරදිකරු මහනුවර මූලස්ථාන පොලිසිය භාරයට පත් කිරීම ඕ කියන්නේ මහේ ජන්තවුන්නාන්සේගේ ඒ විසඳීම් ක්‍රම දෙකම බොහොම අපූර්වයි රාලාමි බොහොම අපූර්වයි පැහැරගත් දරුවා සෝබනීට ලැබෙනවා ඔව් ඔව් නැවත ඉතින් බයක් තර්ජනයක් ඔය කරදරයක් උත් නැහැ නිදහසේ ජීවත් වෙන්නත් පුළුවන් ඒ ටිකනේ මාමා ඉතින් ඕන කරන්නේ නැද්ද නැතුව නැතුව ධමේ සංහිඳියාවට ගන්න නම් ඉතින් මේ වගේ දේවල් කරන්න ඕනේ. එහෙනම් අනික අපේ රාලාමි මෙච්චර ඉක්මනට. ඔව්. <laughs> මෙච්චර සාර්ථකව මේ වෙදිකාරයාගේ පැහැර ගැනීම විසඳුවේ කොහොමද කියලා කියන එකත් මට නම් මහා භාවිතය. <laughs> අපේ ওই පස්සර මලයා ওই ඩැනියෙල් කුඹුරේගම ඔය සහකාර ඒජන්ත උන්වහන්සේගේ හයි හතියෙන් තමා මේ සේරෝම විසදීම්. <laughs> මේවා මාමා මේ අතගාන පුරස්න නෙමෙයි. හාදි හාදි හාදි. විධිකාරයා නෙවෙයි මගේ අම්මා අප්පා වුණත් නීතිය නීතියමයි. නැතුව බෑ නැතුව බෑ මාමා. ඒක හරි. අපේ ලාලාහම්මිගේ තියෙන මේ මේ ශ්‍රේෂ්ඨත්වේ උසස් තත්ත්වේ දැන් උයි මත තේරේ ඒක නෙවෙයි ඒක අනිත් එක රජයේ තානාන්තරය දරන කෙනෙක් Tamange වශමේ හරි පත්තුවේ හරි ඕරලේ හරි දිස්ත්‍රික්කේ හරි ගැටලු පුරාස්න තේරුම් අරගෙන ඔව් ඉක්මනින් වැඩේ කරලා දෙන්න තරම් කොන්ද පණ තියෙන කෙනෙක් වෙන්න ඕන. එහෙනම් එහෙනම් හා. ඇතුව මෙහෙම වැඩ කරන්න බෑ. <laughs> ඒක හරි. ඒ සේරෝම දේවල් මාමා තමන්ගේ මාතෘ භූමිය වෙනුවෙන්මයි. අර සුලෝකෙකුත් තියෙන්නේ මං අහලා තියෙනවා. ජනනී ජන්ම භූමිච්ච ස්වර්ගාදපි ගරියසි දෙව්ලෝටත් වඩා වටිනා අපි අපේ ජන්ම භූමියට අපි ආදරෙයි නැද්ද මව් බිමට අවංකව අප කැප වෙන්න ඕනේ නෑනේ මාමා උතුම් මව් බිමට අවංකව වැඩ කරන්න ඕනේ අපේ රාලා මිගේ මව්බිම ගැන අදහසත් දේශවාත්සල්යත් මුළු රටටම හොඳ පණිවිඩය. අපි හැමෝම රටට ආදරය වෙන්න ඕන. එහෙනම් අපේ යුතුයකම. එහෙනම් එහෙනම් අපේ අනික් පුරස්නේ ඔය බැද්දේ රාල්ට දැන් මොකද වෙන්නේ කියලා දැන් කොහොමද මිනිහට? වැද්දේරාළගේ සර්ප විස දැන් සම්පූර්ණයෙන්ම බැහැලා. ආ. හොඳටම හොඳයි. ආ, නේ හොඳයි. මම ලෙඩේ කියන්න ආපු දූතයාගේ දූත ලක්ෂණ බලලා ඔව්. ලෙඩාට ප්‍රතිකාර ක්‍රමයේ යෙදුවා. ආ, එතකොට මේ ප්‍රතිකාර ක්‍රමය කිව්වේ මාමා? <clears throat> සර්පයෙක් මිනිසුන්ට දස්ත කරපුවාම විස ශරීරගත වෙන්න ගත වෙන කාලය එක එක සර්පයාට අනුව වෙනස් වෙනස් කුණ කටුවා වෙනස් නයා වෙනස් පොළඟා වෙනස් කුණ කටුවේ දස්ස කළාම උගේ විස වේගය පැතිරෙනවා අඩුවෙන් කාලය අඩුයි හැබැයි තින් සිහිය නැති වෙනවා වේදනාවක් තියෙනවා නයා දස්ස කළාම විස වේගයේ තත්තරයක් ගත වෙනකොටත් ශරීරේ පුරාම දුවනවා ඒක හරි ඒක හරි වේදනාවත් එක්කම වේගේ වැඩි විස ගමන් කරන සමහර වෙලාවට ප්‍රතිකාර කරන එක පමා වුණොත් සිහිය නැති වෙලා රෝගියා මිය යන්නත් පුළුවන් ඔව් ඔව් ඔව් ඔලංග දස්ස කළාම ඒ වගේ වේගයෙන් නැතත් විස ගමන් කරනවා හැබැයි මේ මේ පොළඟගේ විස වේගය ටිකක් අඩුයි. ඒ වුණත් මාරාන්තිකයි. සංස්කෘත භාෂාවෙන් සර්පයාට ආසීර් විසක් කියලා කියනවා. හරි හරි හරි. ඉතින් ආශීර් කියන්නේ ඉක්මනින් වේගයෙන් කියන අර්ථය. විස කියන්නේ පැවැත්ම නැසන කියන එකේ තේරුම. එතකොට සර්පයාට ආශීර්විස කියන්නේ ඉක්මනින් පැතිරෙන විස ඇති සතා කියන එකයි. හරි හරි හරි හරි හරි. සර්පයෙක් දෂ්ට කළා මේ තින් බේත් වගේම තව දේවල් කියනවා. බේත් වගේම යන්ත්‍ර මන්ත්‍ර. සත්‍යයක්. එතකොට කේම් ක්‍රම ඔය දෙහි අත්ෙන් අඹ අත්ෙන් මේ වතුරලා විස බාන ක්‍රම එහෙම තියෙනවා. ඒ වයින් තමයි ඉතින් මේ ඉක්මනින් සනීප වෙන්නේ. මේ මේ ක්‍රම දැනගෙන තමයි මම වැද්දිරාලට බේත් කළේ. ඒ හින්දා ඉතින් එයාගේ ජීවිතේ බේරගත්තා කියන එක තමයි. කියන්න තියෙන්නේ. හරි හරි හරි. මා මට ගොඩාක් පිං සිද්ධ වෙනවනේ. ආ ඕ කියනකොටම බැද්දිරාලත් ඇවි දොරකඩටම හැබැයි ඕනද බැද්දිරාල් ආරච්චිල මාත්‍යෝ බෙද මාමා මගේ ජීවිතේ රැකදීපු හැමෝටම ස්තුති කරන එක දැන් මගේ වගකීමක් මුලින්ම අපේ වෙද මාමට ඊළඟට කැලෑ ඖෂධ හොයපු මගේ නෑදෑ හිතවතුන්ට මාව මගේ ගෙදරට වත්තම් කරගෙන ආපු හැමෝටම එතකොට අපේ පන්සලේ ලොකු ආන්දරුවන්ට විශේෂයෙන්ම නෝම් පිළිතෙන් සර්පවිස වැලක්කු අපේ ලොකු ආන්දරුවන්ට හැමෝටම নমස්කාරය පුද කර සිටිනවා අපේ ආරච්චිල මහත්තයෝ. ඉතින් ඉතින් අපට බැද්දිරාලගෙන් ඒ ස්තුති වචන ටිකවත් අහන්න ලැබිච්ච වාසනාවටත් අපි සතුටු වෙනවා නැද්ද මාමා? නැතුව නැතුව. හ්ම් ඔහෙන් ඈදි ගම්කු බලන්න ඈදි ගන්න ඈදි ගන්න. එතකොට අපේ බැද්දේ රාල දැන් ඉතින් මොකුත් ප්‍රශ්නයක් නැහනේ. ඈ සර්ප විසාමාරු වේදනා නම් මොකුත් නැහැ. ඔව්. මේ ඉදිරියේදී වෙන්න පුළුවන් ඇස් නොපෙනීම වගේ දෙයකත් අපි මේ වෙදමාම දෙනවා. බොහොම හොඳයි. හ්ම්. අපට අපේ වෙදමාම ජීවක උන්නාන්සේ කෙනෙක් වෙනවා. ඇස් තමයි. ඔව් ඔව් ඔව් ඔව්. ඒක ඉතින් එහෙමම තමයි. එහෙමම තමයි. වම් පැලස්සට ආශිර්වාදයක්. අපි වෙදමාමට පිං දෙමු නේද ආශිර්වාද කරමු. හොඳයි. මේ ඔන්න මේ තව කට්ටියක් එනවා වගේ මේ තව කට්ටියක් ආ ඒත් ලොකු රාජකාරියට වගේ පේනවා මේ එහෙම නන්දාලාමි අපි දැන් යනවා හ්ම් මොම දේවල් කතා කළා ඔව් වෙලාවත් ගත වුණා මේ ආරච්චිල මහත්තයා ඔව් ඔව් මමත් එහෙනම් ගොහින් එන්නම් වෙද මාමත් එක්කම යන්න ඕනේ හොඳයි හොඳයි හොඳයි ගොහින් එන්නකෝ හොඳමයි හොඳයි මාත් එක්කම යම්මේ දෙරාලේ අපි යනවා එහෙනම් ආහා අපේ මේ ටීචර්ලා සර්ලා රන් මලි දුවලා හැමෝටම ආයිබෝවන් එහෙනම් හැමෝම ඔහොමම ඈදි ගම්මුකෝ පුළුවන් පුළුවන් තැනකින් ඈ හා හා හා ආයිබුවන් ආයිබුවන් මට පේන විදිහට පුරස්නේ ඉස්කෝලෙම පුරස්නයක් වගේ පේනවා <laughs> හරියටම හරි ආරච්චිල මාමි ප්‍රශ්නේ ඉස්කෝලෙම ප්‍රශ්නයක් තමයි ආයේ මොකක්ද ඒ මොකද්ද විසඳන්න අමාරු ප්‍රශ්නයක්ද මාම අපේ ඉස්කෝලේ මාපිය සංගමයේ ගරු සභාපති නිසා ඔව් මාම එක්කම මේ ප්‍රශ්නේ කතා කරන්න ලැබෙන එක ගැන අපිට සතුටුයි. අපේ ඉස්කෝලෙට අලුත් පත්වීමක් ඇවිත්. පහුගිය සතියේ ඉඳලා. හැබැයිද මේ ගෑනු කෙනෙක්ද පිරිමි කෙනෙක්ද? ගෑනු කෙනෙක් මාමා. ආහා බැඳපු කෙනෙක්ද නොබැඳපු කෙනෙක්ද? <laughs> නොබැඳපු කෙනෙක්. මේ අපේ සපුමල් මල්ලිලත් එක්ක එකට පත්වීම ලැබිච්ච කෙනෙක්. ආහා එතකොට මේ මං හිතනවා මුවන් පැලැස්සට සම්බන්ධයක් නැති කෙනෙක් වෙන්න ඇති. හ්ම් නෑ එහෙම සම්බන්ධයක් නෑ මේ මොකද මේ නවාතැන් හොයාගෙන ඇවිල්ලා මාත් එක්ක ඔය ගැන ටිකක් කතා කළා මේ මොනරාගල පැත්තේ කෙනෙක් ආහා දැන් අපි අපේ ලොකු මිස් ගෙනුත් අහලා බලමුකෝ මේ මොනරාගලින් ආපු කෙනා අපේ ඉස්කෝලේ තියාගන්නවද එහෙම නැත්නම් මොකද කරන්නේ අපි මෙහෙම ඈත කෙනෙක් අපේ ඉස්කෝලේට ගත්තොත් ඈතකම නිසාම ළමයින්ට පාඩුවක් වෙන්න පුළුවන්. ගමට එන යන ගමන් වලට ඈත වැඩිවීම නිසා පාසලට නියම වෙලාවට එන්න බැරි වෙන්නත් පුළුවන්. නිවාඩු ගන්නවා වැඩි වෙන්නත් පුළුවන්. ආහා එතකොට එයාගේ නවාතැන් ප්‍රශ්නේ ඒකත් ඉතින් ප්‍රශ්නයක් තමයි මාමා. රන්මලි අක්කට දරුවොත් එක්ක දැන් මමත් ප්‍රශ්නයක් නේ. මෙහෙමනේ මාමා. තිසරිනාංගේ දැන් ලොකු මිස්. මෙයා මට කොහොමටත් ප්‍රශ්නයක් නෙවෙයි. තිසරණන්ගේ දැන් අපේ පවුලම කෙනෙක් වගේනේ. ඉතින් මාමා මං නොකිව්වත් ඔව්ව සේරම ඉතින් මාම දන්නවනේ ඉතින් <laughs> ඔව් ඔව් ඔව් අනේ ඉතින් මං නොදන්න දෙයක් තියනවාද <laughs> ඔය පහුගිය සන්දියේ කකුලේ කොරේ හැදිලා සපුමල් අයියාගේ කරේ එල්ලිලා ගියේ අනාගතේ තමුන්ගේ ස්වාමි පුරුෂයා වෙන හින්දානේ <laughs> මට ආරංචි විදියට කිසරි නගාව වඩාගෙන හිටපු අයියා කෙනෙක් තමයි ඔය සපුමල්. <laughs> <laughs> ඔව් මාමා මාමා හරියටම හරි කිව්වා මාමා. ඉතින් මාමේ වෙන පිටස්තර නොබතපු ගුරුවරියා අපේ ගෙදර නවත්ත ගත්තොත් අපේ මල්ලිටයි තිසරි නංගිටයි ඉතින් මේ තියෙන නිදහසක් නැති වෙනවනේ මාමා. බොහොම හරි බොහොම හරි. හ්ම්. එහෙනම් අපි මෙහෙම කරමු. ඒ අලුත් පත්වීම අවශ්‍ය නැති බවට ප්‍රාදේශීය කාර්යාලයට දැනුම් දෙමු. ඈ තිසරි දුව එහෙම කරන්ටකෝ. මට පුළුවන් මාමා. එතකොට එයාව වෙන ඉස්කෝලේකට දායි. එච්චරයිනේ. ආ එහෙනම් ඉතින් ප්‍රශ්නේ ඉවරයිනේ. හා හොඳයි හොඳයි. අද මුවන් පැලස්සේ රංගපෑම් ආරච්චිල විජේරත්න වරකාගොඩ මණිකේ ශීලා පරණමාන්නගේ වෙදසියා උලපනේ ගුණසේකර බැදරාල සහ සපුමල් රෝහණ සිරිවර්ධන රන්මලි ප්‍රියන්තනී ගමගේ යහම්පත් තිසරී ගුරුතුමී හිරුණී රත්නායක පැලැස්ස. පිටපත රචනා කළේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ලීල් අධිකාරී. නිර්මාණ සංකල්පනා සම්බන්ධීකරණය රෝහණ සිරිවර්ධන. නාද සංකලනය සහ සංස්කරණය සඳරුවන් ලියනගේ මුවන් පැලැස්ස නිෂ්පාදනය කළේ උපුල් චන්දන.